කර්මයේ විශේෂ විභාග කර්ම යනු පින් පව් දෙවර්ගයටම සාධාරණ නාමයකි කර්මයෝ ඔවුන් විසින් සිදු කරන්නා වූ කෘත්‍යයන්ගේ වශයෙන්ද විපාක දෙන ආකාරයාගේ වශයෙන්ද විපාක දෙන කාලයාගේ වශයෙන්ද විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන්ද ප්‍රභේදයට පැමිණෙති. 1. කෘත්‍ය කර්ම චතුෂ්කය ජනක කර්මය උපස්තම්භක කර්මය උපපීඩක කර්මය උපඝාතක කර්මය යයි කෘත්‍ය වශයෙන් කර්මය හතර වැදෑරුම් වෙයි ජනක කර්මය මරණින් මතු සත්වයා අඤ්‍ය භාවයකට පමුණුවා අභිනව පුද්ගලයෙකු කොට උපදවන්නා වූ කුසල අකුසල කර්මය ජනක කර්මය නම් වෙයි. තවත් ක්‍රමයකින් කියතොත් අනාගත භවයේහි ප්‍රතිසන්දිය ගෙන දෙන්නා වූ කර්මය ජනක කර්ම නම් වෙයි. අංග සම්පූර්ණ වී බලවත් වූ කුසල අකුසලයෝ ජනක කර්ම නම් වෙති. දුර්වල කර්මයෝ ජනක කර්ම භාවයට නොපැමිණෙති. ප්‍රතිසන්දියක් ගෙන දීමට තරම් ශක්තිය නැති කර්මයෝ ජනක කර්මයකින් භවෙහි උපන් සත්වයා හට වරින් වර සැප දුක් ගෙන දෙති. සමහර විට විපාකයක් සර්වාකාරයෙන්ම නොදී අපා අභාවයට යති. සුගති දුගතීන්ට පැමිණවීමේ ශක්තිය ඇති බොහෝ ජනක කර්ම එක් පුද්ගලයෙකුට ඇත. එයින් එක්වරකට විපාක දෙන්නේ එක් ජනක කර්මයකි. ජනක කර්ම බොහෝ ගණනකට එකවර විපාක දීමට අවකාශයක් නැත. සත්වේකු එක් එක් භවයක ජීවත්වන කාලය එක් ජනක කර්මයක විපාකය ලැබමින් සිටින කාලයයි. මරණයට පැමිණීමෙන් ඒ භවය කෙලවර වූ කලෙහි අන් ජනක කර්මයකට අවකාශ ලැබේ. මරණාසන්න කාලයේදී ඉදිරිපත් වූ ජනක කර්මයකින් සත්වයා නැවත සුගතියට හෝ දුගතියට පමුණුවන ලැබේ. කර්ම බලයෙන් සත්වයා නැවත උපදින ආකාරය මරණය ලං වූ සත්වයාගේ සිතට අතීත කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් හෝ වැටහෙන්නේය. කර්ම නිමිත්ත යනු කර්මය කිරීමට උපකාර වූද උපකරණය වූද වස්තුහුය. ගති නිමිත්ත යනු මතු උපදින භවය පිළිබඳ වූ යම් කිසි වස්තුවකි. මරණාසන්නයේදී කර්ම ආදී නතුරෙන් යම් කිසිවක් එළඹ සිටි කලෙහි මරණ සත්වයාගේ සිත එයට නැමී එය අරමුණු කරමින් පවතී. එසේ පවත්නා කලෙහි කාලක්‍රියා කරන සත්වයාගේ චිත්ත සන්තතිය කර්ම බලයෙන් එළඹ සිටි කර්මයට අනුරූප පරිදි යම්කිසි ස්ථානයක ප්‍රතිසන්දි චිත්තය ඇතිවීමෙන් භවාන්තරයට පැමිණෙයි. විශේෂයෙන් සැලකිය යුත්තක්. මැරෙන්නා වූ සමහර සත්වයන්ට කර්ම ආදියට කර්ම ආදිය මරණයට ඊටාම ආසන්නයේදී වැටහෙන්නේය. සමහර කෙනෙකුන්ට පෑ ගණනක් කල් ඇතිවද වැටහෙන්නේය. සමහර කෙනෙකුට දින දෙක තුනක් තිබියදීද වැටහෙන්නේය. යමෙකුට කර්ම ආදිය තරමක් කලින් වැටහුණහොත් ඔහු කියන කරන දෙයින් නුවණැතියන්ට ඒ බව තේරුම් ගත හැකිය. මරණාසන්නයේදී අපායට ගෙන යන කර්මයක් එළඹ සිටි කලෙහි නුවණැති හිතවතුෙකුට උත්සාහ කොට ඒ කර්මය යටපත් කොට කුසල කර්මයක් මතු කරදී මැරෙන්නහුට අපායෙන් ගැලවී සුගතියට යා හැකි වන ලෙස සමහර විට පිහිට විය හැකිය. එසේ කළ හැකි වන්නේ දෙවන ආත්මයේදී විපාක භවයට පැමිණීමෙහි නියත තත්වයක් නැති කර්ම එළඹ සිටි විටය. නියත කර්ම හැමදෙනාටම නැත. බොහෝ සෙයින් මේ සත්වයෝ අනියත කර්ම ඇත්තෝය. අනියත කර්මය වුවද මරණයට ඊතා ලංව තිබියදී වැටහුනොහොත් අනිකෙකුට පිහිට වීමට ඉඩක් නැත. පිහිට විය හැකි වන්නේ කලින් කර්ම ආදිය වැටහුණු අයටය. මිය යන කෙනෙකුට හිතවතෙකු විසින් කළ යුතු උසස්ම උපකාරය නම් ඔහුට සුගතියට යන්නට සලස්වා දීමය. එය කල යුත්තේ මෙසේය. මිය යන්නට ලංව සිටින තනත්තා කල පින් නැත්තේ නම් ඒවා ඔහුට සිහි කළ යුතුය. ඔහු ඉදිරියේ බුදුරුවක් තබා ඔහු ලවා මල් පහන් හෝ පූජා කර විය යුතුය. එසේ කිරීමට රෝගියා නොසමත් වේ නම් ඔහුට පෙනෙනසේ ඔහු වෙනුවට තමා විසින් හෝ පූජා කළ යුතුය. භික්ෂූන් වහන්සේ නමක් වැඩම කරවා බණ අසන්නට හෝ සැලැස්විය යුතුය. ඔහුට ඇසෙන සේ බණ පොතක් හෝ කියවිය යුතුය. මේවායින් යම් කිසිවක් කරන කල්හි වැටහි තිබුණු පාප කර්මය රෝගියාට අමතක වී කුසලයට ඔහුගේ සිත නැමෙන්නට පුළුවන්. සිත කුසලයට නැමී තිබෙන අවස්ථාවේදී මරණය සිදු වුවහොත් රෝගියා ඒකාන්තයෙන් සුගතියට පැමිණෙන්නේය. මරණ ආසන්න කාලයේ හොඳට සිහිය නැති ඊතා දුබල අවස්ථාවක් බැවින් පිනක් කර ගැනීමට රෝගියා නොසමත් වෙයි. ඒ අවස්ථාවේ කියන ලද පරිදි ක්‍රියා කරන කල්යාණ මිත්‍රයෙක් ලදහොත් මහත් වාසනාවකි. ඇතම් දරුවෝ මාපියන් මැරෙන්නට යන කලෙහි කෑකෝ ගසා කලබල කොට මිය යන්නහොට පිනක් සිහි කර ගන්නට ඉඩ නොදී ඔවුන ඔවුන්ව අපායට යන්නට සලස්වති. එය මාපියන්ට කරන පරම පරම සතුරුකමකි. එබඳු දරුවෝ මාපියන්ගේ සතුරෝය. දරුවන් මැරෙන්නට යන කල්හි ඇතැම් මාපියෝද එසේ කරති. ඔව්හුද දරුවන්ගේ සතුරෝය. මරණ අවස්ථාවේදී සුගතියට යාමට උපකාර වන තැනැත්තා කෙනෙකුගේ පරම කල්යාණ මිත්‍රයාය. උපස්තම්භක කර්මය කුසල වූ හෝ අකුසල වූ හෝ කර්මයකින් උපන් සත්වයා හට ජීවත් වීමට උපකාර වන්නා වූ කුසල වූද අකුසල වූද කර්ම උපස්තම්භක කර්ම නම් වෙයි. ප්‍රතිසන්දියක් දීමට තරම් බලවත් නො වූ කර්මයෝද ප්‍රතිසන්දියක් දීමට අවස්ථාව එතෙක් නොපැමිණ නොපැමිණි ජනක කර්මයෝද වරක් ප්‍රතිසන්දිය ගෙන දුන් ජනක කර්මයෝද උපස්තම්භක කර්මයෝ වෙති. අකුසල කර්මයන්ගේ උපස්තම්භකය නම් නැවත නැවතත් දුක් විඳවීම සඳහා ජීවත් කරවීමය. සත්ව సంతාණයට පමණක් නොව කර්මයෝ කර්මයන්ටමද උපස්තම්භක වෙති. යම්කිසි කුසල කර්මයක් කළ තැනැත්තා මා විසින් කරන ලදුවේ යහපතක්ය යන ආදීන් කල පින්කම් නැවත නැවත සිහිකොට ප්‍රීති වේ නම් කල කුසලයේ ගැන සතුටු වීම වශයෙන් පසුව ඇතිවන්නා වූ කුසල චේතනාවන්ගේ අනුග්‍රහයෙන් පළමු කර්මය බලවත් වෙයි. පසුව ඇතිවන්නා වූ ඒ කුසල චේතනාවන්ගෙන් අනුග්‍රහය ලැබූ කුසලය පළමු අල්ප විපාකයක් ඇති කරන දුබල පිනක්ව තිබුණේද පසුව උසස් පළදීමට සමත් අකුසල උසස් පළදීමට සමත් කුසලයක් වෙයි. එය කර්මයක් කර්මයකට අනුබල දෙන ආකාරයයි. උපපීඩක කර්මය නොයෙක් රෝග ඇති කිරීම තනතුරු වලින් පහ කිරීම, නෑයන් මිතුරන් නැති කිරීම, ධනය නැති කිරීම, කෙත්වතු පාලු කිරීම, රජුන්ගෙන්, සොරුන්ගෙන්, සතුරන්ගෙන් හානි පැමිණවීම යනාදීන් වරින් වර සත්වයාට පීඩා කරන්නා වූ කර්මය උපපීඩක කර්ම නම් වෙයි. ප්‍රතිසන්දි දාණයට නොසමත් දුබල කර්මයෝද ප්‍රතිසන්දියෙන් එතෙක් ඇති නොකලා වූ ජනක කර්මයෝද වරක් ප්‍රතිසන්දිය ගෙන දුන් ජනක කර්මයෝද උපපීඩක වශයෙන් විපාක දෙන්නාහුය. උපපීඩක කර්මයෙන් කලින් බලවත් වූ කර්මයෝද දුබල කෙරෙති. බලවත් අකුසලයක් කළා වූ තැනැත්තා විසින් ඒ අකුසලයට විරුද්ධ වූ කුසල් පසුව බොහෝ කරන ලද්දේ නම් පසුව කළා වූ කුසල් බලයෙන් කලින් කළ බලවත් අකුසලය දුබල වෙයි. පසුව කළා වූ කුසලයෝ අකුසල කර්මයට උපපීඩක වෙති. උපඝාතක කර්මය ජනක කර්මයක විපාක පරම්පරාව වූ සත්වයා නසන්නා වූ කර්මය උපඝාතක කර්ම නම් වෙයි. බුදුන් රහතුන් මාපියන් ගුරුන් ආදී ගුණවතුන්ට කරන්නා වූ අපරාධය බොහෝ සෙයින් උපඝාතක කර්ම වෙති. ප්‍රතිසන්දිය දෙන කලෙහි ඔව්හුම ජනක කර්මයෝද වෙති. ඒවායින්ද ඊතා බලවත් වූ කර්මයම උපඝාතකත්වයට පැමිණ සත්වයාගේ ජීවිතය නසන්නේය. කුසල පක්ෂයේද උපඝාතක කර්ම ඇත්තේය. නරකයේහි උපන් පසු කලපින් සිහි වී ඉන්චුතව දෙව්ලොව උපන්නා පුද්ගලයන්ගේ හා පින් ලැබීමෙන් പ്രേතත්වයෙන් මිදී සුගතියෙහි උපදිනා പ്രേතයන්ගේද වශයෙන් කුසල උපච්ඡේදක කර්මය කිය යුතුය. උපඝාතක කර්මයන්ගෙන් ඇතමෙක් සත්වයා නසා ජනකත්වයෙන් දෙවන જાතියේ විපාකත්වයට පැමිණෙති. ඇතමෙක් උපච්ඡේදනයක් පමණක් කෙරෙති. මරණාසන්නයේදී සුගති දුගති නිමිති දක්වමින් කර්මයක විපාක දීම වළක්වා තමාගේ විපාකයේ දෙන කර්මයේද කර්මයන් නසන්නා වූ උපඝාතක කර්මයක් යයි කිය යුතුය. උපච්ඡේදක කර්ම යනුද උපඝාතක කර්මයටම විවහාර කරන අන් නමකි. 2. පාක දාන පర్యాయ කර්ම චතුෂ්කය විපාක දීමේ අවස්ථාව ගැනීමේ ශක්තියේ ප්‍රමාණයෙන් ගරු කර්මය ආසන්න කර්මය ආචින්න කර්මය කටත්තා කර්මය යයි කර්මයෝ හතර වැදෑරුම්ය ගරු කර්මය මරණින් මතු දෙවන જાතියේ නොරදවාම විපාක දීමේ ශක්තිය ඇත්තා වූ අතිසේන් බලවත් වූ කර්මය ගරු කර්ම නම් වෙති ආනන්තරීය කර්ම පහ අකුසල පක්ෂයේ ගරු කර්මයෝය. රූපාවචර අරූපාවචර ධානයෝ කුසල පක්ෂයේ ගරු කර්මයෝය. ආසන්න කර්මය මරණාසන්නයේදී කලා වූද සිහි කලා වූද කර්මය ආසන්න කර්ම නම් වේ. ගරු කර්මයක් නැති තනත්තාට ආසන්න කර්මය පළමු කොට විපාක දෙන්නේය. බොහෝ පින් කලවුන් සමහර විට දුගතියට පැමිණෙන්නේද බොහෝ පව් කලවුන් සමහර විට සුගතියට පැමිණෙන්නේද ආසන්න කර්මයාගේ බලේනි ආචින්න කර්මය දිනපතා බොහෝ කලක් කළා වූ කර්මයෝද සතියකට වරබැගින් හෝ පක්ෂයකට වරබැගින් හෝ මසකට වරබැගින් හෝ වර්ෂයකට වරබැගින් හෝ දීර්ඝ කාලයක් කර කල්මයෝද දීර්ඝ කාලයක් සිහි කළා වූ කර්මයෝද ආචින්නක කර්ම නම් වෙති. ගරු කර්මයක් හෝ ආසන්න කර්මයක් හෝ නැති තැනැත්තාට දෙවන જાතියේ ආචින්න කර්මය විපාක දෙන්නේය. ආචින්නක කර්මය බලවත් වුවද විපාක දීමේදී ආසන්න කර්මයට පසු වෙයි. කටත්තා කර්මය ගරුක ආසන්න ආචින්න භාවයට නොපැමිණියා වූ කර්මයෝ කටත්තා කර්ම නම් වෙති. ඒවා දුබල කර්මයෝය. ගරුකාදී කර්ම තුනෙන් එකකුදු නැති කලෙහි කටත්තා කර්මය විපාක දෙන්නේය. 3. පාක කාල කර්ම චතුෂ්කය. දිට්ඨ ධම්ම වේදනීය කර්මය උපපජ්ජ වේදනීය කර්මය අපරාපරිය වේදනීය කර්මය අහෝසි කර්මය යයි විපාක දෙන කාලයාගේ වශයෙන් කර්මය චතුර්විධ වෙයි. දිඨ ධම්ම වේදනීය කර්මය කල જાතියේදීම විපාක දෙන්නා වූ කර්ම දිඨිදා දිඨ ධම්ම වේදනීය කර්ම නම් වෙයි. සතර සම්පත්තියෙන් යුක්ත වූ දානමය කුසලය ඒ જાතියේදීම විපාක දෙයි. ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට කරන්නා වූ අපරාධයෝද සමහර විට ඒ જાතියේදීම විපාක දෙයි. දිඨ ධම්ම වේදනීය කර්මය ඊතා බලවත් වූ කලෙහි සද්දිනක් ඇතුළත විපාක දෙයි. එපමණට බලවත් නොවන කලෙහි ඒ જાතියේදී කවර අවස්ථාවකදී හෝ විපාක දෙයි. බොහෝ කර්මයෝ කල જાතියේදීම විපාක දෙන්නා වූ නොවේති. උපපජ්ජ වේදනීය කර්මය දෙවන જાති විපාක දෙන්නා වූ කර්මය උපපජ්ජ වේදනීය කර්ම නම් වේ. ගරු කර්ම වශයෙන් කලින්ද විස්තර කර ඇත. අපරාපරිය වේදනීය කර්මය. කර්මය කල જાතියෙන් තුන්වන જાතියේ පටන් අවකාශයක් පැමිණ කල කවදා හෝ විපාක දෙන කර්මය අපරාපරිවේදනීය කර්මය නම් වෙයි. අහෝසි කර්මය අතීතේ විපාකයන් නොදුන්නා වූද මතු විපාකයන් නොදෙන්නා වූද කුසල අකුසල කර්මයෝ අහෝසි කර්ම නම් වෙති. කුසල වූ අකුසල වූ හෝ ක්‍රියාවක් සිදු කිරීම වශයෙන් සත්ව సంతානෙහි ඇතිවන්නා වූ එක් එක් චිත්ත වීතියක ජවන නම් වූ බලවත් සිත් හත බැගින් නැති වෙයි. ඒ වායින් පළමු වන ජවන චිත්තය දිට්ඨ ධම්ම වේද්‍ය කර්ම නම් වෙයි. හත්වන ජවනය අපර උපපජ්ජ වේදනීය කර්මය නම් වෙයි. මධ්‍යයේ ජවන පහ අපරාපර වේදනීය කර්ම නම් වෙයි. එක් જાතියකදී එක් පුද්ගලයෙකු సంతානෙහි එබඳු කුසල අකුසල චිත්ත වීති ගණනක් ඇති වෙයි. ඒවායේ ඇති ඒ જાතියේදී විපාක නොදුන් ප්‍රථම ජවන චේතනා සියල්ලම මරණින් මතු අහෝසි කර්ම භාවයට පැමිණෙයි. එක් જાතියකදී ඇතිවන්නා වූ ඒ වීතිවල ඇති වූ සප්තම ජවන චේතනාවෙන් දෙවන જાතියේදී විපාක දීමට අවකාශ නොලබන සියල්ලමද අහෝසි වෙයි. ඉතිරි චේතනාව නිවනට පැමිණෙනතුරු අහෝසි කර්ම නොවේදී කල්ප ලක්ෂ ගණනක් ගත වූවාට පසුව වුවද අවකාශයක් පැමිණියහොත් ඒවා විපාක දෙන්නේය. හතර පාක ස්ථාන කර්ම චතුෂ්කය අකුසලය කාමාවචර කුසලය රූපාවචර කුසලය අරූපාවචර කුසලය යයි විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්ම හතර වර්ගයකි. එයින් අකුසලය සතර අපායෙහි ප්‍රතිසන්දි විපාක දෙයි. කාම ලෝක, රූප ලෝක දෙකෙහි ප්‍රවෘත්ති විපාක දෙයි. කාමාවචර කුසලය මිනිස් ලොව, සදෙව් ලොව ප්‍රතිසන්දි විපාක දෙයි. කාම රූප කාම රූප ලෝක දෙකෙහිම ප්‍රවෘත්ති විපාක ගෙන දෙයි. රූපාවචර අරූපාවචර කුසලයෝ රූප අරූප භූමීන්හි ප්‍රතිසන්දී ප්‍රවෘත්ති විපාක දෙති ප්‍රතිසන්දි විපාක දීම යනු යම්කිසි භවයක ඉපදීමය ප්‍රවෘත්ති විපාක යනු ඒ ඒ භවවල උපන් සත්වයාට ලැබෙන විපාකයයි සත්වයන් උපදිනා ස්ථානයෝ තම තමන් කළා වූ කර්මවල හැටියට සත්වයන් උපදින ස්ථාන කාම භූමියයි රූප භූමියයි අරූප භූමියයි තුනකි අපාය භූමි හතරය මිනිස් ලොවය දෙව්ලොව හයය යයි කාම භූමි 11කි එහි අපාය භූමි හතර යනු නරකය තිරිසන් යෝනිය പ്രേත යෝනිය අසුර නිකාය යන මේවාය. 1. නරකය සංජීව නරකය, කාලසූත්‍ර නරකය, සංඝාත නරකය, රෞරව නරකය, මහා රෞරව නරකය, තාප නරකය, ප්‍රතාප නරකය, අවීචි මහ නරකයයි මහා නරක අටකි. ඒවා හතරැස්ය. එක් මහා නරකයක එක් පසෙකින් හතර බැගින් ඔසුපත් නරක නම් වූ කුඩා නරකයෝද වෙති. එක් මහා නරකයක් හාත්පස ඇති කුඩා නරක සොලසකි. සංජීව නරකය යමපලුන් විසින් එහි උපන් සත්වයන් ගිනියම් වූ පොළොවේහි පෙරලා කඩ කඩ කොට කපද්දීත් ඒ සත්වයා නැවත නැවත ජීවත් වන බැවින් ඒ නරකය සංජීව නම් වෙයි. අධික ක්‍රෝධයෙන් හා මානෙන් අනුන් හා කෝලහල කළෝද දුබලයන් පෙළූ රජවරු හා නිලධාරීහුද දිලින්දන් පෙළූ පොහොසතුන් හා මැරයෝද සතුන් මරන්නෝද සංජීවේහි උපදිති කාලසූත්‍ර නරකය උපන් සත්වයන් ගිනියම් වූ යම පොළොවෙහි පෙරලා දලි නූල් ගසා සහින්නා වූ ස්ථානය කාලසූත්‍ර නරකයයි මාපියන්ට හා මිතුරන්ටද ගුණවත් මහන බමුණන්ටද අපරාධ කලාහු එහි පැසෙති සංඝාත නරකය මේ නරකයේහි සත්වයෝ නවයොදුන් ඝන යකඩ පොළොවේහි එරි නිශ්චලව සිටිති. එහි අහස ගූරන්නාක් මෙන් මහහඬ නංවමින් එරී සිටින නිරිසතුන් අඹරමින් පර්වතයෝ ඔබ මොබ පෙරලෙති. ඒ වාට යට වී සත්වයෝ හුණු සුණු විසුණු වෙති. ඇත් අස් ගව ආදී සතුන්ට වද දෙමින් වැඩගත්ෝද සතුන් මැරුවෝද එහි උපදිති. රෞරව නරකය මේ නරකයේහි සත්වයන්ගේ සිරුරු තුලට වැද ඇතුළත දවන්නා වූ නපුරු දුමක් ඇත. ඇතුළත පිටත දෙකම දවනු ලැබීමෙන් හඬන නිරිසතුන්ගේ හඬ নিরතුරුව එහි ඇසෙන බැවින් එයට රෞරව නරකයයි කියනු ලැබේ. මහා රෞරව නරකය අතිශයින් රෞද්‍ර වූ ගින්නෙන් හා දුමින් තවනු ලබන සත්වයන්ගේ নিরතුරු පවත්නා මහහඬ ඇති නිසාද නිර්සතුන්ගේ ශරීරවලින් ගලන ලෙයින් පිරී තිබෙන නිසාද ඒ නරකයට මහා රෞරව නරකයයි කියනු ලැබේ. තුනු තුනුරුවන් අයත් වූද මාපියන් අයත් වූද වස්තුව පැහැරගත්තෝද විනාශ කළෝද එහි උපදිති. තාප නරකය මේ නරකයේහි යමපලුන් විසින් ගිනියම් වූ යකඩ පොළොවේහි ගිනියම් වූ යකඩ හුල්වල අමුණා තබනු ලැබූ සත්වයෝ ගින්නෙන් දැවෙමින් වෙසෙති. සතුන් පණ පිටින් දවා මැරුවෝද අනුන්ගේ ගෙවල් ගිනි තැබුවෝද එහි උපදිති. ප්‍රතාප නරකය මෙහිද තාප නරකයේහි නිර්සතුන් පැසෙන අයුරින් දීර්ඝ කාලයක් සත්වයෝ පැසෙති මහා තාපන යනුද මේ නරකයට නමකි මරණින් මතු ඉපදීමක් නැතයයි මිත්‍යා දෘෂ්ටිගෙන පව්කම් කළ අය එහි උපදිති මහා අවීචි නරකය මේ නරකයෙහි එක් බිත්තියකින් නැගෙන ගින්න අනෙක් බිත්තිය දක්වා ගමන් කරන්නේය. පොළවෙන් නැගෙන ගිනි ජාලාව උඩ පියන් පත දක්වා නගින්නේය. උඩ පියන් පතින් නික්මෙන ගිනි ජාලාව පොළොව දක්වා පොළොව දක්වා බස්නේය. සත්වයෝ නිතරම සදිසාවෙන් එන ඒ ගිනි දැල් වලින් වෙලී දැවෙන්නෝය. අතරක් නැතිව එහි සත්වයෝද වෙසෙති. ගිනි දැල් වලින් හා දුක් වලින්ද සත්වයන්ගේද අතරක් නැති බැවින් ඒ නරකය අවීචී නම් වෙයි. පංච ආනන්තරීය කර්ම කළෝද බෝසතුන් නැසුවෝද ගුණවතුන් නැසුවෝද චෛත්‍ය බින්දෝද පිළිම බින්දෝද බෝරුක් නැසුවෝද රත්නත්‍රයට අයත් වස්තුව පැහැරගතුවෝද මිත්‍ර ද්‍රෝහීහුද භාර්යාවන්ට අපරාධ කළෝද බොරු කීවෝද සුරාපානය කළෝද මිසදිටු ගත්තු අයද එහි උපදිති කුඩා නරකයෝ ගුත නරකය, කුක්කුල නරකය, අසිපත්‍ර වන නරකය, සිම්බලී වන නරකය යයි කුඩා නරක හතර වර්ගයක් ඇත. ගුත නරක යනු කැකෑරුණු අසුචියෙන් පිරුණු එහි පතිත වූ නිරිසතුන්ගේ ශරීර ඇට මිදුළු දක්වා විදින හුණගස් පොල්ගස් තල්ගස් පමණ මහත් වූ පණුවන් ගැවසීගත් තැනකි කුක්කුල නරකයේ යනු යටින් ගිනි අඟුරු ඇති අලුයෙන් පිරුණු තැනකි. අසිපත්‍ර වන නරකයේ යනු කඩුමෙන් කැපෙන කොළ ඇති ගස් හා දැලිපිහියා මෙන් කැපෙන කොළ ඇති තනද ඇති නරකයකි. සිම්බලී වන නරකයේ යනු දොළොස් අඟුල් කටුවෙන් ගැවසුණු ඉඹුල් වනයක් ඇති තැනකි. තවත් නොයෙක් ආකාර නරකයන් ඇති බවද දක්වා තිබේ. ලෝකාන්තරික නරකය ලෝකාන්තරික නරකය යනු මහත් වූ සීත නරකයකි. එය හැම කල්හිම ඝන අඳුරෙන් වැසී තිබේ. එහි පත්ලෙහි අතිශයින් සීතල ජලය ඇත්තේය. නිරිසත්තු වවුලන්සේ පර්වතවල එල්ලී ඔබ මොබ යති. ඔවුහු තවත් සත්වයෙකු දුටු කලෙහි ආහාරයක් යැයි සිතා අල්ලා ගැනීමට තත් කරති. එයින් දෙදෙනාම පර්වතයෙන් ගිලිහි දියට වැටෙති. එහිදී හුණු තෙල්හි ලූ පිටි බැදෙන්නක් මෙන් ඔවුන්ගේ ශරීරය පුපුර පුපුරා සීතලයෙන් බැඳෙති. දෙක තිරිසන් අපාය මිනිස් ඇසට නොපෙනෙන තරම් ඊතා කුඩා සත්වයාගේ පටන් යොදුන් ගණනක් ඇති සත්වයන් දක්වා සිටින පා නැත්තා වූ දෙපා ඇත්තා වූ සිව්පා ඇත්තා වූ බොහෝ පා ඇත්තා වූ නොඑක් සටහන් නොඑක් ආකාර ඇත්තා වූ තිරිසන් සත්ව සමූහයම තිරිසන් අපායයි නරකය මෙන් ඔවුන්ට වෙන් වූ තැනක් නැත. ඔවුහු උපනූපන් ඒ ඒ තැන්වලම ඔවුනොවුන් කා ගනිමින් කිසි පිළිසරණක් නැතිව নিরතුරු බියෙන් ත්‍රස්තව ජීවත් වෙති. 3. പ്രേත අපාය මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නොදකිය හැකි ධාතු වර්ගයකින් නිර්මිත වූ නොඑක් ප්‍රමාණ ඇත්තා වූ නොඑක් සටහන් ඇත්තා වූද නොඑක් ආකාර දුක් ඇත්තා වූද සත්ව කොට්ටාසයට പ്രേත අපායයයි කියනු ලැබේ. ඔවුනටද භූමියක් වශයෙන් නියම තැනක් නැත. പ്രേතයෝ බොහෝසෙයින් අතිශයින් කෘෂ වූ ඇටනහර මතුවී ඇති බඩේ සම පිට කටුවේ ඇලී ඇත්තා වූ දුටුවන්ට අප්‍රිය වූ ශරීර ඇත්තා වූ සත්වයෝය සාගින්න නිවෙන පමණට ආහාරද පිපාසාව සංසිඳන පමණට පැන්ද ඔවුන නොලබති එහෙත් අකුසල බලයෙන් ඔවුහු බොහෝ කල් ජීවත් වෙති ඔවුන්ගේ නැතමේ කවදාවත් ආහාර පාන නොලබති ඇතැම්හු මිනිසුන්ගේ සෙම්සොටු ආහාර කොට ගනිති. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මිනිසුන්ගේ හා තිරිසනුන්ගේ අසූචි ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මලකුණු ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු මිනිසුන් ඉවතලන බත්හුළු ආදිය ආහාර කොට ඇත්තෝය. ඇතැම්හු තමන්ගේ ශරීරයම සූරා කන්නෝය. ඇතැම්හු ඔවුනොවුන්ගෙන් වන පිළිකාවලින් ගලන ලේ සරව ආහාර වශයෙන් ගන්නෝය. මෙසේ ප්‍රේතයෝ නින්දිත ආහාර ඇත්තෝය. ඔවුන්ගෙන් ඇතමෙක් සැප දුක් දෙක මාරුවෙන් මාරුවට ලබන්නෝය. 4. අසුර අපාය අසුර යන නාමයෙන් දේවගණයට අයත් කොටසක්ද ඇත්තේය. බෞද්ධ පොත්වල වේපචිත්ති අසුර, පහාරාද අසුර යනාදී නම් වලින් දක්වන්නේ දේවගණයට අයත් අසුරයෝය. ඔව්හු දෙවියන් මෙන්ම සැප ඇත්තෝය. අසුර යන නාමය විවහාර කරන ප්‍රේතයන් වැනි දුක්ඛිත සත්ව කොටාසයක්ද ඇත. අසුර අපාය යනු ඒ සත්ව සමූහයමය. ඔව්හුද പ്രേතයන් මෙන්ම නොඑක ආකාර ශරීර ඇත්තෝය. සප්ත කාම ස්වර්ගය මිනිස් ලොවය චාතු මහරාජිකය තාවතින්සය යාමය තුසිතය නිම්මාන රතිය පරනිම්මිත වසවර්තිය යන මේ ස්ථාන හත දානාදී පින්කම් කළවුන් උපදිනා සප්තකාම ස්වර්ගයයි. එහි හයක් දිව්‍ය ලෝකයෝය. දිව්‍ය ලෝක වනාහි මිනිස් ඇසින් දැකිය නොහෙන මිනිස් කයින් ස්පර්ශ කළ නොහැකි ධාතු වර්ගයකින් නිර්මිත සෝබන විමානයන් හා මරණ බිය පවා අමතක වන තරමේ ප්‍රියංකර භාවයක් ඇති උයන් පොකුණු ආදියෙන් යුක්ත වූ පරම රමණීය ස්ථානයෝය. ඒ වයින් ප්‍රයෝජනෙ ලැබිය හැක්කේ දෙවියන්ටමය. දිව්‍ය ලෝකවල උපදිනා දෙවියෝ වනාහි මිනිසුන් මෙන් කලක් මව් කුසේ වැස හඬ හඬ දුකින් ඉපිද ක්‍රමයෙන් වැඩෙන්නා වූ සත්ව කොටසක් නොව සර්වාංග ප්‍රත්‍යාංගයන්ගෙන් සම්පූර්ණව පහළවීම වශයෙන් උපදිනා සත්ව කොට්ටාසයකි. ඔවුන්ගේ ජරාවත්ත පැහැදිලිව දක්නට නැත. ඔවුන්ගේ ආයුෂද ඉතා අධිකය. ඔවුන්ගේ වස්ත්‍රාභරණ පරණ වන්නේද කිලිටි වන්නේද නැත. ඔවුන්ට ආහාර පාන සැපීමට වෙහසක්ද නැත. දිව්‍ය ස්ත්‍රීහු දරුවන් නොවදති. දරුවන් වැදීමේ දරුවන් පෝෂණය කිරීමේ කරදරය ඔවුනට නැත. ඔහු සෑම කල්හිම නැටුම් ගැවුම් ආදියෙන් සිත් පිනවමින් වෙසෙති. අපාය හතර මිනිස් ලොව දිව්‍ය ලෝක 6 යන මේ 11 භූමිය කාම භූමිය යයි කියනු ලැබේ. රූපාවචර භූමිය රූපාවචර භූමි සොලසකි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම යන මේ භූමි තුන ප්‍රථම ධාන භූමි නම් වෙයි. රූපාවචර ප්‍රථම ධානය ලැබුවෝ ඒ වායේ උපදිති. පරිත්තාබ අපමානබ ආබස්සර යන තුන ද්විතීය ධාන භූමි නම් වෙයි. රූපාවචර ද්විතීය ධානය ලැබුවෝ ඒ වායේ උපදිති. පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්හ යන මේ තුන තෘතිය ධාන භූමි නම් වෙයි. රූපාවචර තෘතිය ධානලාභීහු ඒවායේ උපදිති. වේහප්පල අසඤ්ඤ සත්ත සුද්ධාවාස භූමිතල යන මේවා චතුර්ථ ධාන භූමිහුය. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ඨක යයි සුද්ධාවාස භූමි පහකි. චතුත්ථ ධාන ලැබූ අනාගාමීහු සුද්ධාවාස භූමිවල උපදිති. අසඤ්ඤ සත්වේ යනු සිත නැත කය පමණක් ඇති සත්වයන්ගේ භූමියකි. අරූපාවචර භූමි ආකාසනං ඡායතන භූමියය විඥානං ඡායතන භූමියය ආකින්චඤ්ඤායතන භූමියය නේව සංඥා නාසඤ්ඤායතන භූමියයි අරූපාවචර භූමි හතරකි. ඒවායේ වෙසෙන සත්‍යයන්ට සිත මිස කයක් නැත. අරූපාවචර ධානලාභී වූ ඒවායේ උපදිති. කාමාවචර භූමි 11ය රූපාවචර භූමි 16ය අරූපාවචර භූමි 4 යයි සත්වයන් උපදිනා භූමි 31කි. සංසාරය කන්දා නංචේට පටිපාටි ධාතු ආයතනානිච අබ්බෝ චින්නං වත්තමානං සංසාරෝති පෞච්ඡති මේ අටුවාවල එන සංසාරය හඳුන්වන ගාතාවකි ස්කන්ධයන්ගේද ධාතුන්ගේද ආයතනයන්ගේ පරම්පරා වශයෙන් නොසිඳී පැවැත්ම සංසාරයේ යයි කියනු ලැබේ යනු එහි තේරුමයි සංසාරයේ කුමක්දයි තවත් ක්‍රමයකින් කියතොත් ජාතියෙන් ජාතිය නැවත නැවත උපදිනා සත්වයන්ගේ ಜಾති පරම්පරාව හෙවත් භව පරම්පරාව සංසාරයේ යයි කිය යුතුය ලෝකේහි අනන්ත සත්වයෝ ඇත්තාහ. ඔවුන්ගේ සංසාරයේ පටන් ගැනීමක් නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින් අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති යයි වදාරන ලද්දේය. මහණෙනි මේ සංසාරය නොදක්නා ලද අගක් ඇත්තේය. එහි මුල පටන් ගැනීම නොපෙනෙන්නේය යනු එහි තේරුමයි. එසේ වදාරන ලදුවේ සංසාරයාගේ පටන් ගැනීම වූ මුල් කොන තිබියදීම තථාගතයන් වහන්සේට එය නොපෙනෙන නිසා නොව සංසාරයාගේ මුල් කොනක් නැති නිසාය. නැති දෙයක් කෙසේ පෙනිය හැකිද? නොහැකිමය. මුල් කොනක් නැත්තා වූ මේ සංසාරය ඊතා දීර්ඝ බැවින් එක් එක් සත්වයෙකු විසින් අතීතයේ නූපන් જાතියක්ද නැත. එක සත්වයෙකු එක් එක් જાතියක උපන් වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත. සංසාරයේ අති දීර්ඝ බැවින් මේ මහ පොළොවේහි එක් එක් සත්වයෙකු විසින් නූපන් තනක්ද නොසිටි තනක්ද නොමල තනක්ද මල සිරුරු නොදැමූ තනක්ද නැත. තමා මලකල්හි මලසිරුර දැමීමට අනෙකෙකුගේ මලසිරුරක් නොදැමූ ශුද්ධ ස්ථානයක් වශයෙන් තනක් නියම කරගෙන සිටියා වූ උපසාල්හක නම් බමුණාහට තථාගතයන් වහන්සේ මෙසේ වදාළසේක උපසාල්හක නාමානං සහස්සානි චතුද්දස අස්මින් පදේශ දඩ්ඩානි නත්ති ලෝකේ අනාමතං මේ ප්‍රදේශයෙහි උපසාල්හක යන නම ඇති වුන්ගේ මල සිරුරුම තුදුස් දහසක් දවා තිබේ. ලෝකේහි නොමල තනක් නොමල තනක් නම් නැත යනුෙහි අදහසයි. ඊතා දීර්ඝ වූ මේ සංසාරේහි එක් එක් සත්වයෙකුගේ මව නො වූ සත්වයෙක්ද පියා නො වූ සත්වයෙක්ද සහෝදරයෙකු නො වූ සත්වයෙක්ද සහෝදරියක නො වූ සත්වයෙක්ද පුත් නො වූ සත්වයෙක්ද දුව නො වූ සත්වයෙක්ද සුලභ නොවෙත් යයි බුදුන් වහන්සේ වදාළසේක. තවද අනවරාග්‍ර සංසාරයේහි එක් සත්වයෙකු විසින් බිව් මව් කිරිද හැඬු කඳුළුද අනුන් විසින් හිස කපනු ලැබීමෙන් ගැලූ ලේද යන මේ එක එකක්ම සාගර ජලයට අධික බවද තථාගතයන් වහන්සේ වදාළසේක. තවද සංසාරයේ ඊතා දීර්ඝ බැවින් දිලිඳු වූ විරූප වූ කෙනෙකු දුටු කලෙහි මමද මේ දීර්ඝ වූ සංසාරයේහි මෙසේ විසුවේමයිද අලංකාරයෙන් සැරසී සිටින සැප ඇති කෙනෙකු දුටු කලෙහි මමද පෙර මෙබඳු සැපයක් ලැබුවෙමි යයිද නිශ්චයට පැමිණිය යුතු බවද තථාගතයන් වහන්සේ වදාළසේක. සසර සැරිසරන්නා වූ සත්වයන් සුගතියෙහිද උපදින නමුත් බොහෝ සෙයින් උපදින්නේ දුගතියෙහිය. එබැවින් ඔවුනට සතර අපාය සිය නිවස බඳුය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගණනකට වරකුදු පිපාසාව සංසිඳන පමණට පැනක් හා කුසගින්න සංසිඳන පමණට ආහාරක්ද නොලැබ ඊතා දුකසේ කල් යවන പ്രേතව අතීතයේ උපන් වාරයන්ගේ ප්‍රමාණයක්ද නැත්තේය භයානක රූප ඇති යම රකුසන් විසින් වැ පොරෝ වලින් කපමින් යහුල් වලින් හනිමින් ගිනියම් වූ ලෝහ ගුලි ලෝදිය මුව බහාලමින් අපමණ දුක් දෙන සංජීවාදී නරකවල උපන් වාරයන්ගේ ප්‍රමාණයක් නැත. නිවනට නොපැමිණ සසුර රැඳුනහොත් සත්වයාට මතුද එසේම කටුක දුක් බොහෝ විඳින්නට සිදුවන්නේය. කරුණු මෙසේ හේයින් සසර රැඳී සිටීමේ භයානකත්වය කියා නිම කළ නොහැක. ඒ බවදත් බුද්ධාදී උත්තමයෝ සංසාර බන්ධනය සිඳ සසර සසරින් එතරව නිවන් පුරයට පිවිසෙන්නාහුය. දුකින් මිදෙනු කැමැත්තන් ඒ නිවනට පැමිණීමට උත්සාහ කෙරෙත්වා. නිර්වාණය ලෝකයේහි ආගම් අදහන්නා වූ සෑම දෙනා හටම ඒ ඒ ආගම් වලට අනුව පිළිවෙත් පිරීමෙන් ලබන්නට බලාපොරොත්තු වන සියල්ලටම උසස් වූ දෙයක් ඇත්තේය. ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ ඇත්තා වූ දේවල් හෝ සත්‍ය වශයෙන් නැති පරිකල්පිත ඒවා හෝ විය හැකිය. බුද්ධාගම අනුව පිළිපැදීමෙන් බෞද්ධයන් විසින් බලාපොරොත්තු වන උසස්ම දෙයට නිර්වාණය යයි කියනු ලැබේ. ඒ නිවන වනාහි දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී වැනි සත්වයන්ගේ වාසස්ථානයක් හෝ පැහැයක් සටහනක් ඇති වස්තුවක් හෝ නොව එක්තරා සුඛ ස්වභාවයකි. එය නුවණ මද අයට තේරුම්ගත නොහෙන ලෝකෝත්තර මාර්ග ඵලයන්ට පැමිණියවුන්ට පමණක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනෙන්නා වූ සෙසු නැනවතුන්ට අනුමාන වශයෙන් සිතාගත හැකි වූ ගැඹුරු වූ සූක්ෂම වූ ස්වභාවයකි. එය පරණ වීමෙන් නරක් වන්නා වූ හෝ නැතිවන්නා වූ හෝ දෙයක් නොවේ සෑම කල්හිම නොවෙනස්ව පවත්නා ස්වභාවයකි. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක ආදීෙහි ඇති සැප වනාහි ලැබූ පසු සැනකින්ම නැතිව යන බැවින් නැවත නැවත ලබා ගැනීම සඳහා නැවත නැවත වෙහෙසෙන්නට සිදුවන්නේය. ඒ වයින් යම් කිසි සැපයක් නොනැසී කලක් පැවතුනහොත් එය සත්වයාට එපා වෙයි. එයම ඔහුට දුක් වෙයි. නිවන් සැපය වනාහි ලැබූ පසු නැවත නැති නොවන බැවින් නැවත නැවත සොයන්නට භවසිය වෙහෙසිය යුත්තේ නැත. කොතෙක් පරණ වුවත් එපා වීමක් නැත්තා වූද වටිනාකම පමන කල නොහෙන්නා වූද සුවයකි නිවන් සැප සැපය, වේදිත සුඛය, විමුක්ති සුඛය යයිද දෙවදෑරුම් වෙයි. ඉෂ්ඨ රූප, ශබ්ද ආදිය නිසා චක්ෂුරාදී ඉන්ද්‍රියන්ගේ ආධාරයෙන් ලබන්නා වූ සැපයෙහිවත් ආස්වාදය වේදිත සුඛ නම් වෙයි. පවත්නා වූද මතු ඇතිවිය හැක්කා වූද යම් කිසි කරදරයකින් දුකකින් මිදීම විමුක්ති සුඛයයි. වේදිත සුඛය සැනකින් නැතිවන්නක් බැවින්ද පරණ වීමෙන් එපාවන්නක් බැවින්ද තථාගතයන් වහන්සේ විසින් දුක් කොටසටම ඇතුළත් කර වදාරන ලදී. සුවයක් වද වහා නැසෙන ඒ සුවය සිහිනයක් බඳු නොවටිනා දෙයකි. විමුක්ති සුඛය වනාහි වටිනා සුඛයකි. එහි වටිනාකම ප්‍රමාණ කළ යුත්තේ නිදහස් වන්නා වූ දුකේ ප්‍රමාණය හැටියටය. නිදහස් වන්නා වූ දුක යම් පමණ මහත් වේ නම් එහි නිදහස් වූ සුවය එපමණම වටිනේය. මරණය මහා දුක්ඛයකි. එබැවින් සත්වයෝ මරණයෙන් නිදහස් වනු පිණිස සෑම දෙයක්ම පරිත්‍යාග කරති. එසේ පරිත්‍යාග කරනුයේ එය වටිනා බැවිනි. නිවනට නොපැමිණ සිටින සත්වයා හට අනාගතයේදී ලබන්නට වන ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ගේ ප්‍රමාණයක්ද නැත. සතර අපායට වැටීමෙන් ලබන්නට වන දුක්වල ප්‍රමාණයක්ද නැත. නිවනය යනු ඒ සියල්ලෙන්ම මිදීම වූ සුඛයයි. එක මරණයක නිදහසේ වටිනාකමම ප්‍රමාණ නොකළ හැකි කලෙහි අනන්ත දුක්ඛයන්ගේ මිදීම වූ නිවනේ සුවයේ වටිනාකම උසස් බව කෙසේ ප්‍රමාණ කළ හැකි වේද නොවේමය තුන්තරා බෝධිය නිවන් ලැබිය හැකි වනුයේ ආර්ය මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙනි. චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥාණයට බෝධිය යයි කියනු ලැබේ. එය සම්්‍යක් සම්බෝධිය, පච්චේක සම්බෝධිය, ශ්‍රාවක බෝධිය යයි තෙවදෑරුම් වෙයි. එයින් ලෞතුරා බුදුවරයන් විසින් ලබන්නා වූ ਸਰවඥ තත්ව ආදී අනේක ගුණයන්ට ආධාර වූ ලෝකෝත්තර මාර්ග ඥානය සම්්‍යක් සම්බෝධි නම් වේ. පසේ බුදුවරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය පච්චේක සම්බෝධි නම් වේ. බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ශ්‍රාවක බෝධි නම් වේ. සම්බෝධියට පැමිණීම සඳහා පිළිවෙත් පුරන්නා වූ සත්පුරුෂයෝ බෝධිසත්ව නම් වෙති. බෝධි තුනක් වන බැවින් බෝධීන්ගේ වශයෙන් බෝධිසත්වයෝද තිදෙනෙක් වෙති. ලෞතර බුදු බව සඳහා පෙරම් පුරන තැනැත්තේ මහා බෝධිසත්ව නමින් පසේ බුදු බව සඳහා පෙරම් පුරන තැනැත්තේ පච්චේක බෝධිසත්ව නමි. ශ්‍රාවක බෝධිය සඳහා පෙරම් පුරන තැනැත්තේ ශ්‍රාවක බෝධිසත්ව නමි. බෝධිසත්තුහු වනාහි ප්‍රඥා අධිකයෝය ශ්‍රද්ධා අධිකයෝය වීරය අධිකයෝය යයි තුන් කොටසක් වෙති. ඔවුන් අතුරෙන් ප්‍රඥා අධික මහා බෝධිසත්වයන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුද්ධත්වයට පැමිණෙති. ශ්‍රද්ධා අධික මහා බෝධිසත්වයෝ අෂ්ට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුදු වෙති. වීරිය අධික මහා බෝධිසත්වයෝ 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුද්ධත්වේ සම්මා සම්බුද්ධත්වයට පැමිණෙති. පච්චේක බෝධිසත්වයන් අතුරෙන් ප්‍රඥා අධිකයෝ ද්ව අසංක කල්ප ලක්ෂයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. සෙසෝ ද්ව සංඛ්‍ය කල්ප ලක්ෂයකට මදක් වැඩි කාලයක් පෙරුම් පුරා බුද්ධත්වයට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ වනාහි අග්‍ර ශ්‍රාවකයෝය මහා ශ්‍රාවකයෝය ප්‍රකෘති ශ්‍රාවකයෝ යයි තුන් කොටසකි. අග්‍ර ශ්‍රාවකත්වයට පැමිණෙන්න උන් විසින් ඒකා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරුය යුතුය. මහා ශ්‍රාවකයන් විසින් කල්පලක්ෂයක් පෙරම් පිරිය යුතුය. ප්‍රකෘති ශ්‍රාවකයන්ගේ පෙරම් පිරීම පිළිබඳ කාල නියමයක් නැත.